බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා චිත්තානුපස්සනා භාවනාවේදී මෛත්‍රියක් ඇති වූ විට කල යුත්තේ එයට මැදිහත් නොවි එම සිතුවිල්ල ලෙස බලා සිටීමද නැතහොත් මෛත්‍රිය තවත් වර්ධනය කර ගැනීමද එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් බැලීම එනම් හටගෙන නැති වෙන හටගෙන නැති වෙන ආකාර ලෙස බැලිය යුතුයද ඒ කැමැති ක්‍රමයකට පුහුණු කළ හැකි. ඉතින් මෙත්තාව මතු වෙනකොට අපට ඕනනම් මේ මෙත්තාව දියුණු කරන්න පුළුවන්. එතකොට ඉතින් විදර්ශනා පැත්තකින් තියලා අපි එතනින් එහාට මෙත්තා භාවනාවයි කෙරෙන්නේ. ඒතකොට මෙත්තා භාවනාව කියන්නේ සමත භාවනාව. එතකොට අපි දිගින් දිගට විදර්ශනාම කරනවා නම් මේ ඇති උනේ මෙත්සිතක් ඒක ඇති උනේ මේ මේ හේතුප්‍රත්‍යයෙන් කියලා දැකගෙන ඒක පවත්වාගෙන යන්නට පුළුවන් විදර්ශනාවත් එක්කලා. මොකද මෙත්සිත කියන එක මෙත්තාවත් විදර්ශනාසිතත් එක්ක මෙත්තාව තියාගන්නට බාධාවක් නැහැනේ. මෛත්‍රිය කියලා කියන්නේ ඒ සියලු දෙනාට යහපත කිරීමේ මානසික தත්වෙන තුළ ඒක තිබියදී අපට විදර්ශනාව වඩන්න බාධාවක් නැහැ. විදර්ශනාවෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා අපි මෙත්තාව වඩනවා නම් එතකොට එයා විදර්ශනාවෙන් ගිලිහිලා සමත භාවනාවට අවතීර්ණ වුණා වෙනවා. ඉතින් ඒව තීරණය කරන්න ඕන තමන්ගේ ඉලක්කයත් එක්ක තමන්ගේ අවශ්‍යතාවයත් එක්ක තමන්ට මෙත්සිත අඩුයි මේක වැඩි දියුණු කරගන්න එක හොඳයි කියලා හිතෙනවා නම් ඒ වෙලාවට විදර්ශනාව නවත්තලා මෙත්සිත වැඩුවා වුණත් ඒක වැරදි කියන්න බෑ. එතකොට විදර්ශනාව නවත්තලා මේ සමතේ කරන්න හොඳ නෑ සමතේ නවත්තලා විදර්ශනා එහෙම නියමයක් නෑ ඒවා තීරණය වෙන්නේ තම තමන්ගේ ඉලක්ක එක්කලා තම තමන්ගේ බල දුබලකම් එක්කලා තමන්ට යම් ගුණයක් අඩුයි කියලා දැනෙනවා නම් ඒක වැඩි දියුණු කරගන්න තමන් කැප වෙන්නට ඕන. අනිත් ඔක්කොම වඩන්න ඕන ඒත් එක්කලා කියලා හිත පටලවා ගන්න දෙයක් නෑ. ඒක වෙන් කරගෙන වැඩුවයි කියලා ප්‍රශ්නයක් නෑ. තමන්ට විදර්ශනාවත් එක්ක මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා හිතෙනවා නම් එහෙම පවත්වාගෙන ගියයි කියලා ගැටලුවක් නැහැ. ඒතකොට විදර්ශනාවත් එක්කම අර ගුණය දියුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒවට අච්චු හදන්න බෑ. මේ භාවනාව සම්බන්ධව සමත භාවනාවේදී පමණයි මෙසේ මෙසේ කළ යුතුමයි කියන තැනකට යම්කිසි ආකෘතියක් තියෙනවා. මොකද සමත භාවනාවේදී එක්තරා තාක්ෂණිකමය වශයෙන් මනසේ යම් යම් වෙනස්කම් කරන්නට බලපෑම් ඇති කරනවා. ඒ නිසා ඒක નિවරදි ගුරු උපදේශයක් ඇතුව ඒ උපදේශ අනුවම කළ යුතුයි. හැබැයි විදර්ශනාව කියන එකෙදි එහෙම එකක් නැහැ. විදර්ශනාවේදී මොකක් තාක්ෂණික වශයෙන් වෙනස් කරන්න බලපෑම් ඇති කරන්නේ යථා භූත පවතින ස්වභාවය දැනගන්නටයි උත්සාහ කරන්නේ. ඒ නිසායි පවතින ස්වභාවය වැටහෙන වැටහෙන ආකාරයට හඳුනාගෙන ඉදිරියට යාමයි කරන්නේ.